بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكرة لمن يخشى تنزيلا ممن خلق الأرض والسماوات العلا الرحمن على العرش استوى له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى وإن تجهر بالقول فإنه يعلم السر وأخفى الله لا إله إلا هو له الأسماء الحسنى طه නුඹ දුක්විඳිනු පිණිස අප නුඹ වෙත අල්කුරවානය පහළ නොකළෙමු. අල්لهට බියවන සෑම අයටම දේව අනුශාසනාවක් මිස නැත. මහපොළවද ඉහළ අහස්ද නිර්මාණය කළ අයවිතින් පහළ වුවකි. අර්රහ්මාන් එනම් අපරමිත දයාන්විත වූ අල්له විශ්ව රාජධානයෙහි අසුම්ගත්තේය. අහස් හිදෑද මහපොළොවෙහිදෑද ඒ දෙක අතර දෑද පස් යට ඇති දෑද ඔහුටම අයත්ය. නුඹ ශබ්ද නගා කතා කළද එයින් එතරම් වෙනසක් සිදු නොවේ. මන්ද සැබවින්ම ඔහු රහස් දෑද වඩා සැඟවුණු දෑද දන්නේය. අල්له ඔහු හැර වෙනත් දෙමි දෙකු නැත. ඔහුටමය ඉතා අලංකාරනාමයන් හිමිවන්නේ. وهل أتاك حديث موسى إذ رأى نارا فقال لأهلهم كثوا إني آنست نارا إني آنست نارا لعلي آتيكم منها بقبس ۖ لعلي آتيكم منها بقبس أو أجد على النار هدى فلما أتاها نودي يا موسى إني أنا ربك فاخلع عليك إنك بالوادي المقدس طوى තවද මූසාගේ කතාන්තරය නුඹ වෙත පැමිණියෙහිද ඔහු ගින්නක් දුටුවිට මොහොතක් නවතිනු මම ගින්නක් දුටුවෙමි එමගින් නුබලාට ගිනි පෙනෙල්ලක් ගෙන එන්නට හෝ එම ගින්නෙන් මඟ පෙන්වීමක් ලබා ගැනීමට හෝ මට හැකිවේවි යැයි ඔහු ඔහුගේ පවුලට කිවේය ඔහු එතනට ගියවිට ඕ මුසායයි අමතනු ලැබීය සැබවින්ම මම නුබේ පරමාධිපතිය එහෙයින් නුඹගේ පාවහන් දෙක ගලවනු සැබවින්ම නුඹ තුවා නැමැති පිවිතුරු නිම්නයෙහිය وأنا اخترتك فاستمع لما يوحى إنني أنا الله لا إله إلا أنا فاعبدني وأقم الصلاة لذكري إن الساعة آتية أكاد أخفيها لتجزى كل نفس بما تسعى فلا يصدنك عنها من لا يؤمن بها واتبع هواه فترضى තවද මම නුඹ තෝරාගතිමි එනිසා හෙළිදරව් කරනු ලබන දෑට සවන් දෙනු සැබවින්ම මම අල්له වෙමි මාහැර වෙනත් දෙවියෙකු නැත එනිසා මා නමදිව් තවද මා සිහිපත් කිරීමට සලාත් ඉටු කරව. සැබවින්ම අස්සා අත් එනම් අවසන් මොහොත්ත එළඹෙයි. සෑම ආත්මයකටම තමාගේ උත්සාහයේ ප්‍රමාණයෙන් ප්‍රතිඵල දෙනු ලබන පිණස මම එය සඟවා තබමි. මෙනිසා එය විශ්වාස නොකරමින් තම ආශාවන් අනුගමනය කරනාය නුබ එයින් නොවලක් පත්වා මන්ද නුබ විනාශවන්නට පුළුවන. وما تلك بيمينك يا موسى قال هي عصاي أتوكأ عليها وأهش بها على غنمي وأهش بها على غنمي ولي فيها مآرب أخرى قال ألقها يا موسى فألقاها فإذا هي حية تسعى قال خذها ولا تخف سنعيدها سيرتها الأولى واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى لنريك من آياتنا الكبرى اذهب إلى فرعون إنه طغى ඕ මූසා නුඹගේ දකුණු අතෙහි තිබෙන එය කුමක්ද? එය මාගේ සැරයටියයි. මම ඊට බර දී සිටිමි. තවද එයින් මාගේ බැටළුවන්ට අතු කඩා දමමි. තවද එයින් මට වෙනත් ප්‍රයෝජනද ඇතැයි ඔහු කීවේය. "ඕ මූසා, එය බිම දමනුයි." ඔහු එනම් අල්ලා කීවේය. එවිට ඔහු එය බිම දැමුවේය. එවිට එය දුවන සර්පයෙකු බවට පත්වේය. එය ගනු බිය නොවනු කලින් තිබුණු තත්ත්වයට අපි එය පත් කරමුයි. ඔහු එනම් අල්ලා කීවේය. දැන් නුඹේ අත නුඹේ කිහිල්ලෙහි රඳවාගනු. එවිට එය නපුරෙන් තොරව දිලිසෙමින් සුදු පැහැයෙන් වෙනත් සලකුණක් ලෙස එලියටේවි. මෙසේ කරන්නේ අපගේ මහා සංඥාවන්ගෙන් අප නුඹට පෙන්වීම පිණිසය. ෆිරවුන් වෙතට යනු. සැබවින්ම ඔහු සීමාව ඉක්මවන්නෙකු වී ඇත. قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي واجعل لي وزيرا من أهلي هارون أخشدد به أزري وأشركه في أمري كي نسبحك كثيرا ونذكرك كثيرا إنك كنت بنا بصيرا قال قد أوتيت سؤلك يا موسى මාගේ පරමාධිපතියානනි මාගේ සිත විකසිත කරනු මැනවයි ඔහු මුසා කිවේය. තවද මාගේ කාර්යය මට පහසු කරනු මැනව. තවද මාගේ දිවෙන් ගැටය ලිහිල් කරනු මැනව. ඔවුන් මගේ කතාව තේරුම් ගනු පිණිස. තවද මාගේ පවුලෙන් මට ඇමැත්තෙකු පත් කරනු මැනව. මාගේ සොහොයුරුවන හාරුන්ව ඔහු මගින් මගේ ශක්තියට පිටුබලයක් ලබාදිනු මැනව. තවද මාගේ කටයුතුවලට ඔහු සහයකයෙකු කරනු මැනව අප ඔබ බොහෝසයින් සුවිශුද්ධ කරනු පිණිසද තවද අප ඔබ බොහෝසයින් මෙනෙහි කරනු පිණිසද නියත වශයෙන්ම ඔබ අප ගැන සුපරීක්ෂාවෙන් බලා සිටින්නේය ඕ මුසා නුබගේ ඉල්ලීම සැබවින්ම නුඹට දෙනු ලැබේවියයි ඔහු අල්له කිවේය වලකොද මනන්න عَلَيْكَ مَرَّةً أُخْرَى إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله ؟ فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدر يا موسى نية وشين ميت پرده තවවරක් අපි නුඹට අනුග්‍රහ කළෙමු. වහී නම් දේව පණිවිඩ මගින් ප්‍රකාශ කරනු ලබන දෑ අප නුඹගේ මවට ප්‍රකාශ කිරීම සිහියට නගනු. නුඹ දරුවා පෙට්ටියක තුළ බහාලනු. පසුව ඒ ගඟට දමනු. ගංග එය ඉවුර වෙතට ගෙනයයි. එවිට මාගේ සතුරාද ඔහුගේ සතුරාදවන ඔහු එය හසුකරගනියයි මම නුඹගේ මවට ප්‍රකාශ කළෙමි. තවද මුසා මා මාගේ ස්නේහය නුඹ කෙරෙහි හෙළුවෙමි. තවද මාගේ නෙත් හමුවේ නුඹ වැඩෙනු පිණිස කටයුතු කළෙමි. මූසා මේවාද සිහියට නගනු. නුඹගේ සහෝදරිය ගමන් කරමින් සිටින විට නුඹගේ හැඬීම ඇයට ඇසින. එවිට ඔහු එනම් දරුවා හදාවඩා ගන්නා කෙනෙකු මා නුඹලාට පෙන්වන්නෙමි දැයි ඇය ඔවුනට කීවාය. මේ අනුව අපි නුබ නුබගේ මව වෙත ආපසු යැවීම. ඇයගේ දෑස සිසිල් කරනු පිණිසද ඇය දුකට පත් නොවනු පිණිසද. තවද නුබ එක්තරා පුද්ගලයෙකු මරා දැමුවේය. එවිට අපි විපතින් නුබ මිදෙව්වෙමු. තවද නුබ නොයෙකුත් පරීක්ෂණ මගින් පරීක්ෂා කළෙමු. ඉන් පසුව නුඹ මදියන් වැසියන් අතර වසර ගණනාවක් පදිංචිවී සිටියේය. පසුව නුඹ නියමිත කාලයේදී මෙහි පැමිණ සිටී. واصطنعتك لنفسي اذهب أنت وأخوك بآياتي ولا تنيا في ذكري اذهبا إلى فرعون إنه طغى فقولا له قولا لينا لعله يتذكر أو يخشى قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى قال لا تخافا إنني معكما أسمع وأرى තවද මූසා මම නුඹ මාගේ ධර්මදූත මෙහෙවර සඳහා හැඩගැස්වීමි. නුඹද නුඹගේ සහෝදරයාද මාගේ ප්‍රාතිහාරයන් සමග ෆිරවුන් වෙතට යනු. තවද මා මෙනෙහි කිරීමෙහි නුබලා දෙදෙනා නොසැලකිලිමත් නොවනු. නුබලා දෙදෙනා ෆිරවුන් වෙත යනු. සැබවින්ම ඔහු සීමාවන් ඉක්මවා ගොස් සිටී. තවද නුබලා දෙදෙනා ඔහුට කාරුණිකව කතාවෙන් අමතනු එවිට ඔහු හික්මීමට හෝ මට බියවීමට හෝ පුළුවන් අපගේ පරමාධිපතියානනි ඔහු අප සම්බන්ධයෙන් අසාධාරණ ලෙස කටයුතු කරනු ඇතැයි හෝ කරූර අන්දමින් සලකනු ඇතැයි අපි බියවෙමුයි ඔවුන් දෙදෙනා කීහ එවිට ඔහු මෙසි පැවසුවේය නුබලා දෙදෙනා බිය නොවනු නුබලා දෙදෙනා සමග මම සිටිමි මම සියලු දේ අසන්නෙමි දකින්නෙමි فأتياه فقولا إنا رسولا ربك فأرسل معنا فأرسل معنا بني إسرائيل ولا تعذبهم قد جئناك بآية من ربك والسلام على من اتبع الهدى إنا قد أوحي إلينا أن العذاب على من كذب وتولى නුඹලා දෙදෙනා ෆිරවුන් වෙත ගොස් අපි නුබගේ පරමාධිපතිගේ රසූල්වරු දෙදෙනෙක් වෙමු. එනිසා ඉස්රායිල් දරුවන් අප සමග එවනු. තවද ඕනට පීඩා නොකරනු. නුඹගේ පරමාධිපතිගේ සංඥාවද රැගෙන අපි නුඹ වෙත පැමිණ සිටිමු. සාමය රිජු මාර්ගය අනුගමනය කරන අයට යැයි කියනු. දඩුවම සැබවින්ම ප්‍රතික්ෂේප කර පිටු පෑ අය කෙරෙහි යැයි අපට හෙළිදරව් කරන ලදී. قال فمن ربكما يا موسى قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى قال فما بال القرون الأولى قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى ඕ මූසා නුබලා දෙදෙනගේ පරමාධිපති කවරෙකු දැයි ඔහු ෆිරවුන් කිවේය. අපගේ පරමාධිපති ඔහුගේ සකල නිර්මාණයට සෑම දෙයක්ම ලබාදී ඔවුන් නිවැරදි මගට යොමු කළ ඔහු යැයි මුසා පැවසුවේය. එසේනම් ඉකුත් පරම්පරාවල තත්ත්වය කෙසේ වී දැයි ෆිරවුන් ඇස්වේය. ඒ පිළිබඳව දැනුම මාගේ පරමාධිපති වෙත ලිකිතව ඇත. මාගේ පරමාධිපති නොවරදින්නේය අමතක නොකරන්නේ යැයි ඔවුන් මුසා කියා සිටියේය. නුබලාට මහපොළව යහනාවක් ලෙසින් දිගහැර තවද තැනින් තැනට ගමන් කිරීම සඳහා නුබලාට එහි මාවත් තනාදී අහසින් වැසිදිය පහල කළේ ඔහුය පසුව එමගින් විවිධ තුරුලතාවලින් ජෝඩු අපි බිහි කළෙමු මේවායින් අනුභව කරනු තවද නුබලාගේ සිව්පාවුන්ද පෝෂණය කරනු බුද්ධිය ඇති අයට සැබවින්ම මෙහි සංඥායත منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى ولقد أريناه آياتنا كلها فكذب وأبى قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يا موسى فلنأتينك بسحر مثله فاجعل بيننا وبينك موعدا لا نخلفه موعدا لا نخلفه نحن ولا أنت مكانا سوى එයින් එනම් මහ පොළවෙන් අපි නුබලා මැව්වෙමු. තවද ඒ තුළටම නුබලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුබලා බිහි කරන්නෙමු. සැබවින්ම අපි ඔහුට එනම් ෆිරවුන්ට අපගේ සංඥා සෑම වර්ගයකම දැක්වීමු. නමුත් ඔහු බොරුයැයි සැලක්වේය. තවද ඒවා විශ්වාස කිරීමෙන් වැලකුණේය. ඕ මූසා නුඹගේ සූනියන් බලයෙන් අපගේ රටින් අප පලවා හැරීමට නුඹ අප වෙත පැමිණියේ දැයි ඔහු ෆිරවුන් කිවේය. එසේ නම් එවැනි සූනියම් අපිද නුභවෙත ගෙනහැර පාන්නෙමු. එහෙයින් අප අතරද නුභාතරද අපටද නුබටද නොවරදින සංකේත ස්ථානයක් නියම කරව. قال موعدكم يوم الزينة وأن يحشر الناس ضحى فتولى فرعون فجمع كيده ثم أتى قال لهم موسى ويلكم لا تفتروا على الله كذبا فيسحتكم بعذاب وقد خاب من افترى فتنازعوا أمرهم بينهم وأسروا النجوى නුබලාගේ සංකේතය සැනකලිදිනයයි. තවද ජනතාව අලුයම රැස් කරනු ලැබෙත්වායයි ඔහු මුසාකිවේය. ෆිරවුන් ආපසු ගොස් ඔහුගේ සියලු උපායමාර්ගයක්ම යොදාගෙන ඉන් පසු පැමිණියය නුබලාට නපුරය අල්ලා සම්බන්ධයෙන් බොරු නොගතනු එසේ වී නම් ඔහු නුබලා දඩුවමකින් විනාශ කරනු ඇත බොරු ගොතන්නා පරාජය වන්නේමයයි මූසා ඕනට කිවේය එවිට ඔවුන් අතර ඔවුන්ගේ කාර්යන් ගැන මතබේද ඇතිවිය. ඔවුහු රහසින් සාකච්ඡා කළහ. قالوا إن هذان لساحران يريدان أن يخرجاكم أن يخرجاكم من أرضكم بسحرهما ويذهبا بطريقتكم المثلى فأجمعوا كيدكم ثم أتوا صفا وقد أفلح اليوم من استعلى قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى فأوجس في نفسه خيفة موسى قلنا لا تخف إنك أنت الأعلى وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى නියත වශයෙන් මේ දෙදෙනා ඔවුන් දෙදෙනාගේ සූනියම් බලයෙන් නුබලා නුබලාගේ රටින් පලවා හැරීමටද නුබලාගේ ආදර්ශමත් මාර්ගයේ විනාශ කිරීමටද අදහස් කරන සූනියම් කරුවෝ දෙදෙනෙක් වෙතයි ඔවුහු කීහ. එබැවින් නුබලාගේ උපායන් සියල්ල ඒකරාශි කරනු. පසුව පෙළට පැමිණෙනු. මෙදින මුදුන් තැනගන්නා අය නියත වශයෙන් ජයග්‍රාහියයි නුඹලා දැනගත යුතුය. ඕ මූසා නුඹ විසි කරනවාද නැතහොත් අපි පළමුුවෙන් විසි කරන්නෙමු දැයි. ඔවුහු සූනියම් කරුවෝ කීහ. නොයසේය නුබලා විසිකරනුයි ඔහු මූසා කීවේය. සැනකින් ඔවුන්ගේ කඹද ඔවුන්ගේ සැරයටීද ඔවුන්ගේ සූනියම් බලයෙන් ඒවා ඔබ මොබදුවන්නාසේ මූසාට පෙනුණි. එවිට මූසාට ඔහුගේ සිත් තුළ බියක් දැනුනේය. බියනොවනු සැබවින්ම ජයග්‍රාහකයා නුබමයයි අපි කීවෙමු. නුබගේ දකුණු අතෙහි ඇතිදෑ විසි කරනු. එවිට එය ඔවුන් මවා පෑදෑ ගිල දමනු ඇත. ඔවුන් කළේ සූනියම් කරුවෙකුගේ උපායක් පමණකි. මොනතරම් දක්ෂයෙක් වුවද සූනියම් කරුවෙක් කිසිදින ජය නොගන්නේය. එවිට සටන අවසානයේදී සූනියම්කරුවෝ මුනින් වැටී සුජූත් කරමින් හාරුන්ගේ මූසාගේත් පරමාධිපති කෙරෙහි අපි විශ්වාසය තබමුයි කීහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى قالوا لن نؤثرك على ما جاءنا من البينات والذي فطرنا فاقض ما أنت قاض إنما تقضي هذه الحياة الدنيا إنا آمنا بربنا ليغفر لنا خطايانا وما أكرهتنا وما أكرهتنا عليه من السحر والله خير وأبقى මා නුඹලාට අවසරදීමට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළහිද. සැබවින්ම ඔහු නුබලාට සූනියම් ඉගැන් වූ නුබලාගේ නායකයාය. මම නුබලාගේ අද්ද නුබලාගේ කකුල්ද මාරුවෙන් මාරුවට කපන්නෙමි. තවද ඉන්දි කඳෙහි තබා නුබලාට ඇන ගස්වන්නෙමි. එවිට අපෙන් කවරෙකු දඩුවමෙහි වඩා දැඩිද වඩා ස්ථායිද යන්න නුබලා දැනගනු ඇතැයි ඔහු ෆිරවුන් කීවේය. අප මැවූ දෙවියන් වූ ඔහුගේ නාමයෙන් අපි දිවුරමු. පැහැදිලි ප්‍රාතිහාරයන්ගෙන් අප වෙත පැමිණි දෑට වඩා අපි නුබ තෝරා නොගන්නෙමු. එබැවින් නුබට තීන්දු කළ හැකි දෙයක් තීන්දු කරව. නුබට තීන්දු දිය හැක්කේ මෙම ලෞකික ජීවිතයෙහි පමණකි ඔවුහු එනම් සූනියම් කරුවන්ගෙන් විශ්වාස කලාය කීහ. ඔහු අපගේ පව්වලටද නුබ අපට බල කළ දෑවූ හුනියම් කිරීමටද සමාව දෙනු පිණිස අපි අපගේ පරමාධිපති විශ්වාස කරන්නෙමු. අපගේ රබ් වූ අල්ලා අති විශිෂ්ටය සධාතනිකය. إنه من يأت ربه مجرما فإن له جهنم لا يموت فيها ولا يحيا ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلا جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى සැබවින්ම යමෙකු අපරාධකරුවෙකු ලෙස තම පරමාධිපති හමුවට එන්නේද ඔහුට ජහන්නම් නම් නිරයවේ. එහි ඔහු මැරෙන්නේද නැත ජීවත්වන්නේද නැත. තවද යහකම් කළ විශ්වාසවන්තයෙකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඕනට උසස් තරාතිරම්ය. ඒවායේ යටින් තියදහර ගලාබස්නා ජන්නතුන් අදන් එනම් ස්වර්ගයන් ඕනට ඇත. ඔවුහු එහි සදා කල්වාසය කරති. ඒ සුපිරිසිදු වන්නවුන්ගේ පලවිපාකය වේ. ولقد أوحينا إلى موسى أن أسر بعبادي فاضرب لهم طريقا في البحر فاضرب لهم طريقا في البحر يبسا لا تخاف دركا ولا تخشى فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم وأضل فرعون قومه وما هدى මාගේ ගැත්තන් සමග රාත්‍රී කාලය තුළ පිටත්වනු ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මගක් සාදනු මුහුද මැදින් යනවිට ලුහු බැඳ හසු කරගනීයැයි නුබ තුළ බිය නැතිවද මුහුදු බත්වේ යැයි තැතිගැනීමක් නුබ තුළ නැතිවද යන්වෙන් අපි මූසාට සැබවින්ම දේව පනිවිට පහල කළෙමු. එවිට ෆිරවුන් සිය සේනා සමග ඔවුන් ලුහුබැඳගියේය. එවිට මුහුද ඔවුන් සම්පූර්ණයෙන්ම වසාගත්තේය. තවද ෆිරවුන් ඔහුගේ ජනයා නොමක යොමු කළේය. ඔහු ඔවුනට නිවැරදි මග නොපෙන්විය. යබනී ඉස්රෝ إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى وإني لغفار لمن تاب وآمن وعمل صالحا ثم اهتدى إسرائيل دروني සැබැවින්ම අපි නුබලා නුබලාගේ සතුරාගෙන් ගලවාගත්තෙමු. තවද තූර් කන්දේ දකුණු පැත්තට පැමිණීමට අපි නුබලාට වේලාවක් නියම කළෙමු. තවද නුබලාට මන්නුද සල්වාද පහල කළෙමු. අප නුබලාට සපයාදී ඇතිදැයින් පිරිසිදු දෑ අනුභව කරනු. තවද එහි ප්‍රමාණය නොඉක්මවනු. ඉක්ම වුවහොත් එවිට මාගේ උදහස නුබලා වෙත පහළවේවි යමෙකු වෙත මාගේ උදහස පහළවන්නේද සැබවින්ම ඔහු විනාශවන්නේය පසු තැවිලිවී විශ්වාස කර යහකම් කරමින් පසුව රිජුමාර්ගය අනුගමනය කරන්නාට සැබවින්ම මා ක්ෂමාශිලිය وما أعجلك عن قومك يا موسى قال هم أولئك على أثري وعجلت إليك رب لترضى قال فإنا قد فتنا قومك من بعدك وأضلهم السامرين فرجع موسى إلى قومه غضبان أسفا قال يا قوم ألم يعدكم ربكم وعدا حسنا أفطال عليكم العهد أم أردتم أن يحل عليكم غضب من ربكم فأخلفتم, فأخلفتم موعدي ඕ මුසා නුබගේ ජනතාවගෙන් නුබ ඉක්මන් කළේ කුමක්ද ඔවුහු මා පසුපස පැමිණෙති මාගේ පරමාධිපතියානනි ඔබගේ ප්‍රසාදය පිණිස ඔබගේ සන්නිධානය වෙත කඩිනම් කළමියයි ඔහු මූසාකිවේය. නුඹෙන් පසුව නුබේ ජනතාව සැබැවින්ම අපි පරීක්ෂණයට භාජනය කළෙමු. තවද සාමිරී ඔවුන් නොමගට යොමු කර ඇතැයි ඔහු අල්ලා කිවේය. එවිට මූසා කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව තම ජනතාව වෙත ආපසු පැමිණියේය. මාගේ ජනයිනි නුඹලාගේ පරමාධිපති නුඹලාට යහපත් පොරුන්දු දුන්නේ නැතිද. එම පොරොන්දු ඉටුකර නුඹලාට දීර්ඝ කාලයක් ගතවීද. නැතහොත් නුඹලාගේ පරමාධිපතිගේ උදහස නුඹලාවෙත පහළවනු කැමැත්තෙන් නුඹලා මාගේ ගිවිසුම කඩ කලාහුදැයි ඔහු මුසා කිවේය. قالوا ما أخلفنا موعدك بملكنا ولكننا ولكننا حملنا أوزارا من زينة القوم فقذفناها فقذفناها فكذلك ألقى السامري فأخرج لهم عجلا جسدا له خوار فقالوا فقالوا هذا إلهكم وإله موسى فنسي أفلا يرون ألا يرجع إليهم ۖ ألا يرجع إليهم قولا ولا يملك لهم ضرا ولا نفعا ඔබගේ ගිවිසුම අපි කැමැත්තෙන් කඩ නොකළෙමු. එහෙත් ජනයාගේ ආභරණ බරින් අපි පටවන ලැබ්දෙමු. එවිට අපි එය විසි කළෙමු. එලෙස සාමිරීද විසි කළේ යැයි ඔහු කීහ. පසුව ඔහු සාමිරී තප්පුලන වසුපැටවකගේ සිරුරක් ඔවුනට මතුකර දුන්නේය. එවිට මේ නුබලාගේ දෙවියාය තවද මූසාගේද දෙවියාය නමුත් ඔහු එනම් මූසාට අමතකවී යැයි ඔවුහු කීහ. එය ඔවුන්ගේ කන්නලව්වට වචනයකින්වත් ප්‍රතිචාරයක් නොදක්වන බවත් ඔවුනට අයහපතක් හෝ යහපතක් කිරීමට ඊට බලයක් නොමැති බවත් ඔවුහුන් නොදෙන සිටියහුද. ولقد قال لهم هارون من قبل يا قوم إنما فتنتم به وإن ربكم الرحمن فاتبعوني وأطيعوا أمري قالوا لن نبرح عليه عاكفين حتى يرجع إلينا موسى قال يا هارون ما منعك إذ رأيتهم ضلوا ألا تتبعني أفعصيت أمري قال يا ابن أم لا تأخذ بلحيتي ولا برأسي إني خشيت أن تقول فرقت بين بني إسرائيل ولم ترقب قولي ජනයිනි ඒ වසු පැටවා මගින් නුබලා පිරික්සීමයි කරනු ලැබුවේ නුබලාගේ පරමාධිපති අර්රහ්මාන්‍ය එනිසා මා අනුමානය කරනු මාගේ අනට කීකරුවනුයි සැබවින්ම හාරුන් ඔවුනට කලින් කීවේය. මූසා යලි අප කරා එනතුරු අපි එය නැමදීම අත් නොහරින්නෙමුයි ඔවුහු හාරුන්ට කීහ. එවිට මූසා මෙසේ කීවේය. හාරුන් ඔවුන් නොමග යන බව නුබ දුටු කල්හි ඔවුන් යහමගෙහි රඳවා ගැනීමට නුඹ වැලක් වූයේ කුමක්ද. නුඹ මා අනුගමනය කිරීමෙන් නුඹ මාගේ අන කඩ කළෙහිද. මාගේ මවගේ පුත්‍රයානනි නුම මාගේ රැවුලෙන් නැතහොත් මාගේ හිසකෙසින්ද නොල්ලනු. නුබ ඉස්රායිල් දරුවන් අතරෙහි බේද ඇති කළේ යයිද නුබ මාගේ වචනවලට ගරු නොකළේ යයිද නුඹ පෙරලා පැමිණි පසු නුඹ මගෙන් අසනු ඇතැයි නියත වශයෙන් මම බියවීම යැයි ඔහු හාරුන් කිවේය. قال فما خطبك يا سامري قال بصرت بما لم يبصروا به فقبضت قبضة من أثر الرسول فنبذتها فنبذتها وكذلك سولت لي نفسي قال فاذهب فإن لك في الحياة أن تقول لا مساس ۖ وإن لك موعدا لن تخلفه وانظر إلى إلهك الذي ظلت عليه عاكفا لنحرقنه ثم لننسفنه في اليم نسفا إنما إلهكم الله الذي لا إله إلا هو وسع كل شيء علما එවිට මූසා සාමිරී දෙසට හැරී ඕ සාමිරී නුඹ මේ ගැන කුමක් කියන්නේ දැයි කිය ඔවුන් නොදුටු දෑ මම දුටුවෙමි එවිට මම සුරදූතයාගේ පාසටන්හින් පස් අහුරක් ගත්තෙමි. පසුව එය වසු පැටවා මතට විසි කළමි. එලෙසය මාගේ සිත මට ඇඟෙව්වේ යැයි ඔහු සාමිරී කීවේය. ඉවත්ව යනු මාස් පර්ශ නොකරනුයි නුඹ ජීවත්ව සිටින තා කල්කීමට නුබට සිදුවනු ඇත. තවද නුඹට දඩුවම සඳහා නියමිත කාලයක් තිබේ. එය නුඹට වැලැක්විය නොහැකිය. තවද නුඹ ඒට ඇලුම්ව සිටියා වූ නුඹගේ දෙවියා දෙස බලනු. අපි එය පුළුසන්නෙමු. පසුව එය මුහුදෙහි විසුරුවා හරින්නෙමුයි. ඔහු මූසා සාමිරීට කීවේය. ජනයිනි නුඹලාගේ දෙවියන් ඔහු හැර වෙනත් කිසිම දෙවියෙකු නැති අල්ලාහය. ඔහු ඥානීන් සියල්ල වැළඳගනී. كذلك نقص عليك من أنباء ما قد سبق وقد آتيناك من لدنا ذكرا من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا خالدين فيه وساء لهم يوم القيامة حملا يوم ينفخ في الصور ونحشر المجرمين يومئذ زرقا يتخافتون بينهم إن لبثتم إلا عشرا نحن أعلم بما يقولون إذ يقول أمثلهم طريقة إن لبثتم إلا يوما නබි මුහම්මද් මෙලෙසය පෙර වූ තොරතුරු අප නුඹට පවසන්නේ. තවද සැබවින්ම අප වෙතින්ම නුඹට අනුශාසනාවක් ලබාදී ඇත. කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේද සැබවින්ම ඔහු කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පාපයෙන් පිරුණු බරක් උසුලන්නේය. ඔවුහු එහි සධාතනකයෝ ලෙස වෙසිති. තවද මෙනිසා කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් උසුලන පව්බර ඕනට ඉතා බරපතලය. සූර් හොරනෑව පිඹුණු ලබන දින අපරාධ කරුවන් බීතියෙන් ඇස් නිල්ව ගිය තත්වයෙන් අපි එක් රැස් කරවන්නෙමු. මහා පොළොවෙහි නුඹලා නතර වූයේ දින 10ක් පමණි ඔව්හු ඔවුනොවුන් අතර කොඳුරා ගනිති. ඔවුන් කියන දෑ අපි ඊටා හොඳින් දනිමු. නුඹලා මහ පොළොවෙහි නතර වූයේ දවසක් මිස නැතයි ඔවුන්ගෙන් සුපරීක්ෂාකාරීව ගණන් බලන්නෙක් එවිට කියන්නෙහිය. ويسألونك عن الجبال فقل ينسفها ربي نسفا فيذرها قاعا صفصفا لا ترى فيها عوجا ولا أمتا يومئذ يتبعون الداعي لا عوج له وخشعت الأصوات للرحمن فلا تسمع إلا همسا يومئذ لا تنفع الشفاعة إلا من أذن له الرحمن ورضي له قولا يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون به علما وعنت الوجوه للحي القيوم وقد خاب من حمل ظلما ومن يعمل من الصالحات وهو مؤمن فلا يخاف ظلما ولا حظما නබි මුහම්මද් අවසාන දිනේ කඳු ගමන් කිරීම ගැන ඔවුහු නොඹගෙන් අසති. මාගේ පරමාධිපති ඒවා සිනිඳු දූවිලි බවට පත්කරනු ඇතැයි කියනු. එවිට ඔහු එය හිස් තැනිතලාවක් බවට පත්කරනු ඇත. නුම්ඹ එහි කිසිම ඇදයක් හෝ නැම්මක් නොදකින්නෙහිය. එදින ඔවුන් කිසිම වංකකමක් නොදක්වා කැඳවන්නා අනුගමනය කරනු ඇත. තවද අර්රහමාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලා හමුවේ සෑම හඬක්ම පහත්වෙයි. එවිට මුමුණන හඬක් හැර වෙනත් කිසිවක් නුඹට නො ඇසෙන්නේය. අර්රහමාන් කවරෙකුට අනුමැතියදී ඔහුගේ වදන් භාරගන්නේද ඔහු හැර අන් කිසිවකුගේ මැදිහත්වීම එදින ප්‍රයෝජන නොවන්නේය. ඔවුන් ඉදිරිපිට ඇති සෑම දෑද ඔවුන් පසුපස ඇති සෑම දෑද ඔහු දනී. ඔවුහු එය නොවටහන්නෝය. තවද පරම ජීවමාන සදාකාලිකයානන් අභියස මුහුණ බැගෑවිය පව්බර උසුලන්නා පරාජිත වන්නේය. යමෙක් විශ්වාස කරන්නෙක්ව යහකම් කරන්නේද ඔහු කිසිම අසාධාරණයක් ගැන හෝ ඔහුට ලැබිය යුතු දෑවැලින් අඩුවක් ගැන හෝ බියවන්නේ නැත. وكذلك أنزلناه قرآنا عربيا وصرفنا فيه وصرفنا فيه من الوعيد لعلهم يتقون أو يحدث لهم ذكرا فتعالى الله الملك الحق ولا تعجل بالقرآن من قبل أن يقضى إليك وحيه وقل رب زدني علما ولقد عهدنا إلى آدم من قبل فنسي ولم نجد له عزما තවද නබි මුහම්මද් මෙලෙසය අප එය අරාබි භාෂාවෙන් වූ කුරආනයක් වශයෙන් පහල කළේ. තවද ඔවුන් බැතිමත් වනු පිණිස හෝ එය ඔවුනට මෙනෙහි කිරීමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගෙන විස්තර කළෙමු. සත්‍ය රාජයාණන් වූ අල්ලා අත්‍යුත්කෘෂ්ටය. එය නුඹට පහල කිරීම සම්පූර්ණවීමට පෙර කොරවානය ගැන ඉක්මං නොවනු. තවද මාගේ පරමාධිපතියානනි දැනුමින් මා වර්ධනය කරනු මැනවයි නබි මුහම්මත් පවසනු. සැබවින්ම මීට පෙරාපි ආදම්ට ආඥාවක් තුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද ඔහු තුළ අධිටනක් නොදුටුවෙමු. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى فقلنا يا آدم إن هذا عدو لك ولزوجك ولزوجك فلا يخرجنكما من الجنة الجنة فتشقى إن لك ألا تجوع فيها ولا تعرى وأنك لا تظما فيها ولا تضحى فوسوس إليه الشيطان قال يا آدم هل أدلك على شجرة هل أدلك على شجرة الخلد وملك لا يبلى නුඹලා ආදම්ට සුජූත් කරනුයි අප මලක්වරුන්ට කිය අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු සුජූත් කළහ නමුත් ඉබිලිස් හැර ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඕ ආදම් මොහු නුබටත් නුඹගේ බිරිඳටත් සතුරෙකි. එනිසා ඔහු නුබලා දෙදෙනා ස්වර්ගයෙන් පිටමන් නොකළ යුතුයි. එසේ වුවහොත් නුඹ දුකට පත්වනු ඇතැයි අපි කීවෙමු. සැබවින්ම නුඹ එහි සාදුකින් පෙළෙන්න්නටද නිරුවතින් සිටීමටද නුඹට සිදු නොවනු ඇත. තවද නුඹ එහි පවසින් නොපෙළෙන්නෙහිය. එමෙන්ම හිරුරැසින් නොතැවෙන්නෙහිය. ඕ ආදම් නිත්‍ය ජීවියද අක්ෂය එනම් සදාකාලික රාජධානයද ලබා දෙන ගසවෙත නුඹට මඟ පෙන්වන්නෙම් දැයි කියමින් එවිට ශීතාන් ඔහු පෙළඹවිය. فأكلا منها فبدت لهما سوآتهما وطفقا وطفقا يخصفان عليهما من ورق الجنة وعصى آدم ربه فغوى ثم اجتباه ربه فتاب عليه وهدى එවිට ඒ දෙදෙනා එනම් ආදම් සහෝගේ බිරිඳ එයින් අනුභව කළහ. එවිට ඒ දෙදෙනාගේ නිරුවත ඒ දෙදෙනාට පෙනෙන්නට විය. තවද ස්වර්ග උයනේ කොළවලින් ඒ දෙදෙනා තමන් ආවරණය කර ගැනීමට පටන් ගත්හ. තවද ආදම්සිය පරමාධිපතිට අකීකරුවිය. එනිසා නොමගවිය. පසුව ඔහුගේ පරමාධිපති ඔහු තෝරාගත්තේය. ඔහුගේ තවබාව එනම් පසුතැවිල්ල පිළිගත්තේය. තවද ඔහු යහමග කළේය. قال اهبطا منها جميعا بعضكم لبعض عدو فإما يأتينكم مني هدى فمن اتبع هداي فلا يضل ولا يشقى ومن أعرض عن ذكري فإن له معيشة ضنكا ونحشره ونحشره يوم القيامة أعمى قال رب لم حشرتني أعمى وقد كنت بصيرا قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولا عذاب الآخرة أشد وأبقى أفلم يهد لهم كم أهلكنا قبلهم من القرون يمشون في مساكن مساكنهم إن في ذلك لآيات لأولي النهى නුබලා දෙදෙනාම එනම් මිනිසා සහ ශීතාන් ඒ තැනින් බසිව් නුබලා එක්කින් එකාට සතුරුය එහෙත් මගෙන් යහමගක් නුබලාට පැමිණිය හොත් යමෙක් මාගේ යහමග අනුගමනය කරන්නේද ඔහු නොමග නොයන්නේය තවද ඔහු දුකටපත් නොවන්නේ යයිද ඔහු එනම් අල්ලා කීවේය. යමෙකු මාගේ මෙනෙහි කිරීම පිටුපාන්නේද සැබවින්ම ඔහුට මෙලොවදී දුක්කිත ජීවිතයකි. කයාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ අපි ඔහු අන්දයෙකු ලෙස නැගිටුවන්නෙමු. මාගේ පරමාධිපතියන් ඔබ මා අද අන්දව එක්රැස් කළේ කුමක් නිසාද මා පොලෝ තලේ ජීවිතයෙහිදී දකින්නෙකු ලෙස ජීවත්වීමියැයි ඔහු එවිට කියයි. එසේය අපගේ ආයාත් එනම් වදන් නුඹ වෙත පැමිණියය නමුත් නොඹ ඒවා අමතක කර දැමූහ. එලෙසම මෙදින නුඹ අමතක කරනු ලබන්නේ යැයි ඔහු අල්له කියන්නේය. තවද සීමාවන් කඩකර තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකලායට මෙලොවදී අප පලවිපාක දෙන්නේ එලෙසය. තවද ඕනට පරලොව වේදනාව වඩාත් බිහිසුනුය. වඩාස්ථායිය ඔවුනට පෙරාපි පරම්පරා කොපමනක් විනාශ කළෙමුද. මෙවැනි සිදුවීම් වලින් ඔවුනට මඟ පෙන්වීමක් නොවීද. විනාශ කරනු ලැබූ ඔවුන්ගේ ජනාවාසවල අද ඔවුහු ගමන් කරති නුවනැත්තන්ට එහි සැබවින්ම බොහෝ සංඥායත. ولولا كلمة سبقت من ربك لكان لزاما وأجل مسمى فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل غروبها ومن آناء الليل فسبح وأطراف النهار لعلك ترضى ولا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم ۖ أزواجا منهم زهرة الحياة الدنيا لنفتنهم فيه ورزق ربك خير وأبقى وأمر أهلك بالصلاة واصطبر عليها لا نسألك رزقا نحن نرزقك والعاقبة للتقوى ඔවුන් සම්බන්ධයෙන් නුඹගේ පරමාධිපතිගෙන් වූ පෙරටුවගිය තීරණයක් හා නියමිත කාල අවකාශයක් නොතිබුණි නම් ඔවුන් ගැන තීන්දුව එකෙන්නේ හිමවන්නේය. එනිසා නබි මුහම්මද ඔවුන් කියනදේ ඉවසා දරාගන්න. තවද හිරු උදාවීමට පෙරද එය අවරට යාමට පෙරද නොබගේ පරමාධිපතිකේ ගුණගයා සුවිශුද්ධ කරාව. තවද රාත්‍රී කාලයේදීද දවසේ දෙකෙලෙවර හිදීද නුඹ පිනායනු පිණිස ඔහු එනම් අල්ලාව සුශුද්ධ කරාව. තවද ඔවුන්ගෙන් ඇතැම් වර්ගයන්ට මෙලොව ජීවිතයෙහි අපි ලබාදී ඇති සම්පත්තිෙස නොඹගේ නෙත් නොහෙලනු. මන්ද අප ඔවුනට ලබාදී තිබෙන්නේ එයින් ඔවුන් පරීක්ෂාවට ලක්කිරීම පිණිසය. නොඹගේ පරමාධිපතිගේ හලාල් එනම් අනුමත ආහාර වඩාත් යහපච්ච වඩාත් ස්ථායිය. නුඹගේ පවුලේ අයට සලාත් ඉටු කිරීමට අනකරව. නුඹද එය තරයේ පිළිපදව්. අපි නුඹගෙන් කිසිම ආහාරයක් නො ඉල්ලමු. අපි නුඹට ආහාරය දෙන්නෙමු. තවද අවසාන යහපත තක්වානම් බියබැතිමත්කම සඳහාය. وقالوا لولا يأتينا بآية من ربه أولم تأتهم بينة ما في الصحف الأولى ولو أنا أهلكناهم بعذاب من قبله لقالوا لقالوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك ۖ فنتبع آياتك من قبل أن نذل ونخزى قل كل متربص فتربصوا فستعلمون من أصحاب الصراط السوي ومن اهتدى තවද ඔහු අපට ඔහුගේ පරමාධිපතිගේ සංඥාවක් නොගෙනෙන්නේ ඇයිදැයි ඔව්හු අසති. පෙරතිබූ සුහුෆ් එනම් ධර්ම ග්‍රන්ථයන්හි ඇතිදෑ ගැන අවබෝධයක් ඔවුනට නොපැමිණියේද. එය පැමිණීමට පෙර වේදනාවකින් අප ඔවුන් විනාශ කලා නම් අපගේ පරමාධිපතියානනි. ඔබ අප වෙත රසුල්ුවරයකු නො එව්වේ මන්ද එසේනම් අප නින්දාවට සහ අප කීර්තියට පත්වීමට පෙර අපට ඔබගේ වදන් අනුකමනය කළ හැකිව තිබුණේ යැයි ඔවුහු කියනු ඇත. සෑම දෙනාම අවසාන ප්‍රතිඵලය බලාසිටිති. නුබලාද එසේම බලාසිටියව්. රිජුමාර්ගයේ අය කවුරුද යන්නත් යහමගාය කවුරුද යන්නත් නුඹලා මතු දැනගන්නෙහි යැයි නබි මුහම්මද කියනු.